අවසරයි ස්වාමීන් වහන්සේ. දැයි ශිරුදනාම් දන්න පරිදි අපි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා කාලය දෙමිලා තියෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න සුපුරුදු පරිදි ලැබිලා තියෙනවා. සාකච්ඡාව පවත්වන අතරේ ඒ සම්බන්ධ මත මතාන්ත ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ කියලා සාදරයෙන් මතක් කරමින් ඊටික ප්‍රශ්නත් එක්ක සාකච්ඡා පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක විපස්සනා සමාධියකට පිළිපන් යෝගාවචරයේ භාවනාව කරන්නකට වඩා කෙරෙන්නක් බවට පත්වන බව සබහන්සේ දේශනා කළා. මේ සාධුකත් පැහැදිලි කර දෙන්න මැනවි. මෙතන මේ කරන්නක් සහ කෙරෙන්නක් කියන එක කියන්න පුළුවන් සචේතනිකව සහ අචේතනිකව කියලා කරනකොට කරන්න වෙනකොට කරන්නේ කියනවා කෙරෙන්නක් වෙනකොට ඒක ස්වභාවික සිද්ධියක් වඩපත් වෙනවා ඉතින් ඒ නිසා ආරම්භයේදී විපස්සනා භාවනාව භාවනා කරන්නාගේ ලොකු ප්‍රයත්නයකින් උපදේශ සහිතව එල්ලයක් සහිතව එහෙම නැත්නම් යොමුව ගුණයක් සහිතව සිද්ධ වෙන්නේ ඒ ප්‍රයත්නේ හරිනම් යොමු ගුණව හරිනම් භාවනා ක්‍රමයේ තිබේ කෙරෙනක් බවට පත් වෙන පටන් ගන්නවා. වෙන විදිහට කියනවා නම් සචේතනිකව චේතනා මෙහෙවීමකින් තොරව සිදුවෙන්න පටන් අර ගන්නවා. මේක තවත් විදිහකට කියනවා නම් අසංකාරික ප්‍රතිපිච්ඡක අසංකාරික භාවනාවක් වඩපත් වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අභිධර්ම මූල ධර්ම ඉගෙනීමේදී මූලික කියන්නේ මම තමයි සසංකාරික සහ අසංකාරික කියන වචනේ. සසංකාරික කියලා කියන්නේ මෙහෙවීමක් සහිතව අසංකාරික කියන්නේ මෙහෙවීමක් නැතුව ඒ නිසා ආරම්භයේදී මෙහෙවීමක් මෙහෙවන්නේ කරන්නේ කරන දෙයක් තියෙනවා. ඒක හොස්කම හරිනම් ඒක එකලස හරිනම් ඒක ඉබේ කරන දෙයක් වඩපත් වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් යකඩ කැල්ලක් කාන්දමක් වන්නට පුංචි ඉදිකට්ටක් වගේ එකක් එහෙම නැත්නම් සැච කට්ටක් එහෙම නැත්නම් මේ පේපර් ෂීට් එකක් ලං කරගෙන ගියෝ යම් ප්‍රමාණයකට යනකම් ඒක තල්ලු කරන්න ඕනේ යම් ප්‍රමාණයකට ආවට පස්සේ ඒක ඇදලා ගන්න හැකියාවක් තියෙනවා ඒ ඉතින් වත්තම දෙහාට ගියාට පස්සේ ඒ කාන්දාය ශක්තියට ඒක ඇදිලා එනවා එතෙන්ට එනකම් අපි කියනවා කාන්දාය ශේෂ්ත්‍රය කියලා කාණ්ඩ ශේෂ්ත්‍රයට යනකම් කවුරු හරි සල්ලු කරන කල්ලු කරන යන්න ඕනේ. ශේෂ්ත්‍රයට ගියාට පස්සේ ඇදලා ගන්න. උදාහරණයක් කියනවා අපි මේ ලෝකෙන් හදට යනකොට ඒ රොකට් යන්ත්‍රයේ බොහොම වේගයෙන් ලොකු වේගයක් දෝලා පොළොවේ මුස්සලා අද අභ්‍යවකාශයට ගිහිල්ලා හඳේ මේ කක්ෂයට ඇතුල් වෙනකම් මෙහෙයුමක් කරනවා. ඊට පස්සේ හඳේ කක්ෂයට වැදෙන එක නතර කිරීමට ප්‍රයත්න කරනවා. ඒ තරම් ඒක අදාළයි. ඒ වගේ තමයි භාවනාවේදී මේ මුලදී තද ගුරුත්වාකර්ෂණ ශක්තියලා මේක කාම තණ්හාවට ලක් වෙලා එහෙම නැත්නම් මේ කාම ඡන්දයට ඒ වගේ දෙයකට ලක් වෙලා තිබුණු මේ භවයට බැඳිලා තිබුණ එක ගලවලා ගත්තට පස්සේ ස්වභාවයෙන්ම හිත නිවන කරා යනවා. ඒ නිවන කරා යන්න ක්‍රමයෙන් පිටින් උගුරලා අතරමැද ට්‍රාන්සිෂනල් ඒරියා එකක් තියෙනවා. අතරමැද අවස්ථාවක ඒක පණුලා ඒ ගෙන්නේ වෙන පැත්තට යනකොට ඉදීම ඇදිලා එනවා. මේ ඉහිල බැලු කෙනෙක් පැත්තෙන් බලනකොට. යන කෙනෙක් පැත්තෙන් බලනකොට මේක ඒ තරම්ම ලේසි වෙන්නේ නැහැ. මොකද අපේ වංශනික ධර්ම නිසා. ඒ අතරමැද වංශනික ධර්ම වලක් තියෙනවා ඇත්තම නිවනට විරුද්ධ වැඩ කරනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ හරියට අපි යාළුවා. ඔපිනියන් වැඩ කරන ගොඩතරක දොර වගේ කටි වැඩ කරනවා. වැඩ කරාට ඒගොල්ල ආපව කරකොලා නැවත සංසාරයට ගෙනල්ලා බඳිනවා. ඒකට අපි සාමාන්‍යයෙන් තර්ක ඥාන කියලා කියනවා. ඒක වැඩ කරන්නේ මේ භාවය ප්‍රගත්ම සඳහා. බැලු ගැනීමට බොහොම මිත්‍ර ස්වරූපයෙන් බෙදී සිටින මිත්‍ර ප්‍රතිරූපකයෝ ඒ නිසා මේ නිවනට කිට්ටු වලලා විවාදයට ඇදෙන දක්වා කාවත් සමහර විටක වන්දනික ධර්ම නිසා වෙනකට හදගෙන ගන්නවා. මේ ගුණ දැනටම තිබුණු සංසාරික ත්‍ත්වෙටම ඉතින් මේකෙන චේතනාව සචේතනික වෙලා අචේතනිකව යනවා කියන වචනය සංස්කාරිකව ඉඳලා අසංස්කාරික වෙනවා කියන සමාන වචන වලට ගත්තොත් මෙතන අතරමැද පොඩ්ඩක් දෙන්න පුළුවන් වෙනත් අසංකාරිකව කරනවට වැඩිය අසංස්කාරිකව සිදුවෙන එක හොඳයි කියලා අපි ගන්න උගන්වනවා. මෙහෙවීමක් සහිතව කින කරනවට වැඩිය ගුරුතර කරනවා කියන්නේ මේ අනිසංස වැඩි කියනවා. මෙන්න මේ වචනේ අපි භාවනාවේ සම්බන්ධ කරනවා පස්සම්බයං කාය සංඛාරං පස්සම්බයං චිත්ත සංඛාරං කියන වචන දෙක. ආනපන සූත්‍රයේ හම්බ වෙනවා. කාය සංස්කාරය කියන්නේ කය ගිහින් කරන දේ. අර මමයා කියන මමයා කියවහම හිත කය වචන කියලා ගත්තොත් කය දැක දැක දන දන චේතනාපූර්වක කරන දේ කාය සංස්කාරය. මෙන්න මේ කාය සංස්කාර සංසිඳ වීමක් තමයි කායමකසනාදි සිද්ධ වෙන්නේ. කනේ කයේ කියන ඇඟිලි ගැසීම, කයේ කියන මෙහෙවීම එන්නේ එන්නේ අඩු වෙනවා. මේ අඩු වීම තමයි ඒකට සරල සමාන්තරව දෙන්නේ ආස්වාස් ප්‍රසවාසා සිද්ධිය කියලා. ඉතින් ආස්වාස් ප්‍රසවාස සංසිඳිච්චාම ඝර්ෂණයේ තිබුණු තැනක දෙයක් ඝර්ෂණේ නැති තැනක යamak වෙන්නේ. නමුත් වංචනික ධර්මයක් විදිහට බයක් මතුවෙනවා. අසන්නකමක් මතුවෙනවා. සංගතියක් නැති වෙනවා. ඒකාකාරීකමක් ඇති වෙනවා. බය පාළු ගතියක් නැතිලා අපි ආය හයියුම් සුගන්න. ආය ඇත්තට අරලා බලනවා. එතකොට අර සසංකාරික ඉඳලා අසංකාරික යන ගමනට අපේ වංශනිකෝ අපි සම්බන්ධ වෙලා අර්ග බාධා කරනවා. එහෙම නැත්නම් පින්වන්තනම් එහෙම නැත්නම් සත්පුරුෂනම් කාර්යක්ෂම නම් සෞඛ්‍ය සම්පන්න භාවනාව හුස්ම ගොරෝසු තැන්ලා සියුම් තැන්ට යනකොට එන්නේ එන්නේ එන්නේ සද්දෝලින් තියෙන බාධා අඩු වෙනවා වේදනා ඒ සිවිලි වලින් බාධා අඩු වෙලා අරමුණ පුළුවන් තරම් ලං වෙලා ශීඝ්‍ර ගමනක් වෙන්න පටන් ගන්නවා නමුත් මේ වෙනකොට ඇතුලේ රෙසිස්ටන්ස් එකක් එන්න පටන් ගන්නවා. ඇතුලෙන් එන්න පටන් අර ගන්නවා වංශනික ධර්මයක් මේ